සමිනහස මේ වෙලාව කතා කරන සුත් වෙලාවට ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලාම කිව්ව විදිහට මම ඔබ වහන්සේගේ ගොඩාක් සර්මන් අහලා නැහැ. ඇත්තටම සර්මන් දෙකයි මම ඇහුවේ. ඒ අවස්ථාවේදී ඔබ වහන්සේ කිව්ව සමහරක් කාර්යදාස සම්බන්ධයෙන් ඒ කියන්නේ මට පෞද්ගලික අත්දැකීමක් තියෙන හින්දා මට මම හිතුවා ඔබ වහන්සේගේ ඒක ගැන කරුණාවක් පැහැදිලි කරගන්න ඕනේ කියන එකත්. ගත්තොත් එහෙම ප්‍රධාන කාරණාව ඒකත් එක්කම තව කාරණාවක් තියෙනවා අනික ඔබ වහන්සේට පවසන්න ඉස්සෙල්ලාම ගත්තොත් අපේ ඉන්ද්‍රියන් පහයි අය සිතයි කියන එක මේක පවතින එකක් නෙමෙයි කියන එක මට කියන්නේ සමහරක් වෙලාවට ඒක මගේ වෘත්තියත් එක්ක හිඳ වෙන්න ඉතින් මට ඒක පැහැදිලි වුණා. එතකොට අපේ හිතක් මෙතන පවතින නැහැ කියන එකත් එක්ක ආවහම ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවට මට මේ බය හිතුණා. බය හිතුණා කියන්නේ ඇත්තටම මේ කිසිම දෙයක් නැතිච්ච අවස්ථාවක එතකොට පුද්ගලයෙකුත් නැහැ. එහෙනම් මම මේ මොකද්ද මෙච්චර කල් කරලා තියෙන්නේ? කියන අදහසත් එක්ක මේ මම ලොකු පැටලවීමකටපත් වුණා ඒ වෙලාවේදී. කියන්නේ මේක ගත්තොත් එහෙම අවුරුද්දක් විතර වෙනවා. ඊට පස්සේ මේ මම ටෙස්ට් කරා මාවම හරි. ඒක බොරු නම් ඒක වැරදි නම් තව හයිපොතිසිස් එකකින් යන්න පුළුවන්. මං හිතන විදිහ වරදක් හරි මගේ perception එකේ හරි මගේ sensation perception වල වැරදක් හින්දා මේක වෙනවා නම් මම අපහො දේවල් ඉන්ඩල්ජ් කරොත් එහෙම ඒක මට දැනෙන්න එපයි ඒක හරි කියලා ඊට පස්සේ මම try කරා හරි ඉන්ඩල්ජ් කරොත් දේවල් වලින් යමක් මේක තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්ද කියලා ඒකට මට ආපහු මම ඒක අවුරුද්දක් විතර ආපහු අනිත් පැත්තට මේ රිවර්ස් කරන්න try කරා එතකොට මට තේරුණා ඒත් නැහැ කොහොම කරත් මේක ඔප්පු කරන්න බෑ මේ මට මෙතන මේ සෙන්සර්ස් 5 5 සෙන්සර්ස් වලින් එන දේ මෙතන රැඳෙන්නේ නැහැ මොකද ඒක සයන්ටිෆිකලි තියරිටිකලිම ප්‍රූවන් ෆැක්ට් එක ඊට පස්සේ මේකත් ඇවිල්ලා හිතෙන්නේ මම හිතනවා හරි හිතේ මම දකින්නවා හරි හිතන්නේ මම ඔගේ අහන්නේ මොකද එහෙම නැතුණොත් එහෙම පේෂන්ට් කෙනෙක් ගත්තොත් එහෙම ස්කිසොෆ්‍රීනියා වගේ ඒ කියන්නේ මේ රෝගී තත්ත්වයක් තියෙන මානසික රෝගී තත්ත්වයක් දැඩි මානසික රෝගී තත්ත්වයක් තියෙන පේෂන්ට් කෙනෙක්ට කිසිම කෙනෙක් ඉස්සරහන් නැතුවත් සද්දයන් නැතුවත් එයාට ඇහෙනවා පේනවා දකින්නවනේ එයාගේ හිත ක්‍රියාත්මක වෙන ආකාරයනේ එතකොට ඒකත් එක්ක අර මගේ දෙවනි හයිකට සිස්සක එහෙනම් මම ඉන්ඩල්ස් කරත් මේක හරියයි ඒ කියන්නේ මේක මගේ concept එකක් ඔළුවේ ආව කියන එක ආපහු disprove වුණා ඒ කියන්නේ මෙතන අත්තකම ඇහ කන නාසය ජීව ශරීරයෙන් එන එකත් මේ හිතෙන් අපි අඳුරගන්න හිතෙන් දැනුම්ද එතකොට මේක ශක්තියක් නේ කොහොමද සයන්ටිෆිකලි ඊට පස්සේ මෙතන හිතක් නැහැ මොකද මේකත් ටිකක් අර සීඩීස් දාන වගේ මොහොතින් මොහොත ඇවිල්ලා නැති වෙලා යන එකක් නේ එතකොට මෙතන පුද්ගලෙක් නැහැ කියන එක ඇත්තටම මට ඒක ප්‍රූව් වෙලා ෆැක්ට් එකක් වෙලා තිබුණා හැබැයි තිබුණා නෙවෙයි තියෙනවා හැබැයි ඒකේදී අප මේ ඒකට මට කියන්නේ කියලා ඒක ක්ලැරිෆයි කරගන්නත් කවුරුවත් එහෙම මම දන්න මට්ටමින් හිටියේ නැහැ. එතකොට මට බයක් හිතුණා. ඒ මෙහෙම වෙන්නේ. එතකොට මගේ අවුලක් හින්දාද කියලා. හැබැයි දැන් අවුරුද්දා මම ඔක අනිත් පැත්තට හරවන්න රිවර්ස් කරන්න කියාට පස්සේ ඒ දැන් බය මට එහෙම දැනෙන්නේ නැහැ. මොකද ඒක මටම ඔප්පු වුණා මේක එහෙමම තමයි. දැන් මට මොනවා කරත් ආයි රිටර්න් එකක් නැහැ කියන එක. හැබැයි ආපහු උතෙන්දි මම ඔය මෙන්ටල් ස්ටේටස් එකේ ඒ කියන්නේ 24 hours එක ෆවුන්ඩේෂන් එක වගේ තිබ්බට සමහර අවස්ථාවලදී මේ මට මෙහෙම ඒ කියන්නේ සිතක් නැහැ මේ ඉන්ද්‍රියන් වලින් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් විතරයි මෙතන තියෙන කිව්වට ගත්තොත් එහෙම මට මට ඈතින් එන පුද්ගලයෙක් එක්ක කවදාවත් මට තරහ යන්නේ නැත්te ඒගොල්ලෝ මොනවා කරත් මට එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ මට ඒක මම ඒක ගන්නෙම නැහැ හැබැයි ගත්තටම මට ළඟින් ඉන්න කෙනෙක් හිතලා මගේ අම්මා තාත්තා ඒක මොනවා හරි දෙයක් වුණත් එහෙම මට තරහ යනවා. හැබැයි තරහ යන අවස්ථාවේදී මට තේරෙනවා මේ හිත මට තග්ගාල කියනවා හරියට තරහ ගියා කියන එක. උනාට ක්‍රියාත්මක වෙනකේද මම ඔප්ෂන් එක ගන්නවා. මේ මට කියන්නේ නේද මම කියනවා කියන එක. ඒ කියන්නේ මම අපහුස්සා කරන්න ඒ කියන්නේ ෆවුන්ඩේෂන් ලෙවල් එකක් විදිහට අරක තිබ්බට මම ක්‍රියාත්මක වෙනවා. මට තරහ යනවා. මට ඒ වෙලාවේදී මම රියැක්ට් කරනවා. හැබැයි මගේ ළඟ ඉන්න එක විතරමයි. ඒක කවදාවත් නමුත් මේ අනිත් අයත් එක්ක මේ මම වැඩ කරන අවස්ථාවකවත් රෝගියෙක් එක්කවත් නැත්නම් ළමයෙක් එක්කවත් මම එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඔය තත්ත්ව මොකද ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මම මෙතන වැඳිලා කියලා. මට තේරෙන්නේ නැහැ මම ඔබවහන්සේට මේක පැහැදිලිව කිව්වද කියන එක. ඇත්තටම මේ ෆෝන් එකෙන් අර කතා කරන මේ මුල් ටිකේ පොඩ්ඩක් මේ මේ පැත්තේ ෆෝන් එකේ මොන හරි මේ දෝෂයක් නිසා හරියට පැහැදිලි වුණේ නැහැ. හැබැයි අපි ඔබතුමීට ડિස්ටර්බ් කරන එක බාධාවක් කරොත් එහෙම ඔබතුමියගේ ඉදිරිපත් කිරීම හරියට එන එකක් නැහැ කියලා අපි බාධා කරන්න ගියේ නෑ. මේ හැබැයි අපිට මේ හරියට පැහැදිලි නැහැ ගැටලුව. හරි. ඔබතුමිය වෛද්‍යවරියක්ද? මම සායනික මනෝවිද්‍යාඥවරියක් ස්වාමීන් වහන්සේ ක්ලිනිකල් සයිකොලොජිස්ට් කියන එකත් මම ඉන්නේ. එතකොට පළවෙනි කොටස ගත්තොත් ස්වාමීන් වහන්සේ මට අවබෝධ බොහොම බොහොම සරල කරලා ප්‍රශ්නේ ප්‍රශ්නේ ප්‍රශ්නේ ඉදිරිපත් කරොත් පහසු වෙන්නේ. ස්වාමීන් වහන්සේ පළවෙනි එක තමයි දැන් මේ ඉන්ද්‍රියයන් වලවත් පුද්ගලෙක් නැහැ කියන එකත් හිතේ පුද්ගලෙක් පුද්ගලිකක් කියලා එකකුත් නැහැ පුද්ගලෙක් නැහැ කියන එක ආවහම ඇයි බය හිතෙන්නේ බය හිතෙන්නේ මට බය හිතුණා හැබැයි දැන් ඒ තත්ත්වේ නෑ මොකද ඒක මම වෙනස් කරා මේ මගේ මේ වෙන ක්‍රියාමාර්ග වල අරගෙන මම ඒක ටෙස්ට් කරපු නිසා ඒකට මට බය හිතුණා. ඔව් ඒක ඒක සාමාන්‍ය දෙයක්. මොකද සිත කියන්නේ ඇත්තටම සිත කියලා දෙයක් නැහැ. සිත කියන්නේ නැති දෙයක් තියෙනවා කියලා දැනෙන ෂොට් එකක්. ෂොක් එකක්. ඉලෙක්ට්‍රික් ෂොක් එකක්. ඒ ඉලෙක්ට්‍රික් ෂොක් එක හැදිලා තියෙන චිත්ත ෂොක් එකක්. ඒ කියන්නේ දැන් අපි කියනවානේ විද්‍යුත් ශක්තිය, චුම්බක ශක්තිය. ඒ වගේ කියනවානේ අපි තාප ශක්තිය. අපි කියනවානේ දැන් මේ හැම එකකම තියෙනවා මේ මේ ඒක හැදිච්ච දැන් චුම්බක ශක්තියේ තියෙන ස්වභාවය නෙමෙයිනේ විද්‍යුත් ශක්තියේ තියෙන. ඒ ඒ ස්වභාව මේ ශක්තිය කියන වචනේ මේ උනාට පාවිච්චි කරන්නේ. දැන් අපි ශබ්ද ශක්තිය කිව්වොත් ඒකේ ස්වභාවයේ ආලෝක තාප ශක්තිය කිව්වොත් ඒකේ ස්වභාවය අතර වෙනසක් තියෙනවානේ. එහෙමයි. හැබැයි මේ ශක්තිය කියන එක බුදුන් වහන්සේ මීට අවුරුදු 2500කට කලින් ඉදිරිපත් කරපු න්‍යාය තමයි අද ක්වොන්ටම් න්‍යාය කියලා මේ ওই නොබෙල් ටැග් අරගෙන තියෙන්නේ ඒ විද්‍යාඥයා බුද්ධ ආසියාවේ ඒ බුද්ධ ඉදිරිපත් කරපු එයාගෙම එයා එයා ප්‍රකාශ කළා තියෙනවා ඒ බුද්ධ විසින් ඉදිරිපත් කරපු න්‍යාය කියලා ක්වොන්ටම් න්‍යාය කියන්නේ. ඒ කියන්නේ ඒක පරීක්ෂණාගාරයක ඔප්පු කළා නැති බව. එයා ඒ ත්‍යාගය ගත්තටත් ගොඩක් කාලයකට පස්සේ තමයි එයා ඒ පැහැදිලි කිරීම කරන්නේ අන්ත දෙකක් මැද්දේ හිස්තනක් තියෙනවා. ඒ හිස්තනක් තියෙන තැනයි මේ ශක්තිය කියන්නේ. එයයි තරංගයක් යනකොට ක්වොන්ටම් පැකට් කියලා මේ දෙකක් මැද්දේ හැමතැනම ස්ථනක් පෙන්න පෙන්න නොගැලපෙන අන්ත දෙකක් ධන ඍණ. ඒ ධන ඍණ තිබ්බොත් මැද්දේ ස්පාක් එකක්. එතනයි ශක්තිය කියලා පෙන්නුවේ. ඒකයි ක්වොන්ටම් පැකට් කිය කිය පෙන්නුවේ. ඒ විදිහට තරංගයේ කැඩුවා. තරංගයක් විදිහට දැන් සේරම එන්නේ මේ අපි හැමදේම තරංග වේව්ස් විදිහටනේ දකින්නේ. හර්ට්ස් 20 20000 ශබ්ද තරංග ඔන්න ඔය විදිහටනේ හැම එකම තාපේ ගත්තත් ආලෝකයේ ගත්තත් වර්ණයේ ගත්තත් ශබ්දය ගත්තත් හැම එකම තරංගන යන්නේ. ඔබතුමිය නූතන විද්‍යාව ගැන අවබෝධයක් තියෙනවනේ. එතකොට ඒ ඒ එතන තියෙන ක්වොන්ටම් න්‍යාය තියෙන්නේ මේ බුදුන් වහන්සේ දේශනා කරපු යෝබන්තේ විදිත්වාන මජ්ජේමන්තහ නලිප්පති කියන ඒ කාරණාවම තමයි. ඒ කියන්නේ බුදුන් වහන්සේ පෙන්නුවේ චිත්ත ශක්තිය ශුන්‍ය කරන ආකාරය නිවන කියලා. චිත්ත ශක්තිය කියන්නේ ඒ වගේම ශක්ති ස්වභාවය ඒක ඒක තව ටිකක් පැහැදිලි කරනවා නම් චිත්ත ශක්තිය හැදෙන්නේ මෙතන ස්පාක් එක ඇවිල්ලා අර බාහිරේ තියෙන බවට එන ෂොක් එක. අපිට ඔහොම තමයි වචන වලින් කියන්නේ නේද මේ වචනම බොරුවක්. දැන් අපි කතා කරන භාෂාව අපි කිව්වොත් මේක පොත කියලා. පොත කියන්නේ වචනයක්. શબ્දයක්. දැන් අපි විභාගෙට උත්තර ලියනවා. ඔක්කොම શબ્ද ටිකක් වචන ටිකක්. ඒවැ කොහොද හරයක්? ඔය කිසි තැනක හරයක් නැහැ. ඔය වචන එක කිසි තරම් තේරුමක් නැහැ. ওই විභාග වලට ලියන ඔය උත්තර එකක්වත් වැඩක් වෙන්නේ නැහැ. මේ මේ වගේ මහා ගැඹුරු පැත්තකට ගියොත් හරියට ඒ ගැන විමර්ශනයක් කරොත් ඔක්කොම බොරුවක් වෙනවා. දත්ත ගොඩක් විතරයි. ඒවත් ශබ්ද ගොඩක් විතරයි. ඒවා වෙන දෙයක් නැහැ. වැ පැහැදිලිද මේ කියන එක? එහෙමයි. මේ තාක් ඔය විභාගවල ලකුණු දීපු ඔක්කොම හිස් වෙනවා. එහෙමයි. මොකද ඒවා ශබ්ද ගොඩක් විතරයි. දැන් අපේ අම්මගේ හැඩතලේ එනකොට හැඩතලේට ඒ ශබ්දය දැන් මේ පුතේ අම්මා කියනකොට අම්මා කියන ශබ්ද දෙනකොට අර අහසේ විදුලි කොටනකොට මෙහි ජනෙල් හෙලෙනවා වගේ ඒක බොහොම සරලව පෙන්වන උපමාවක්. ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන එහෙම කියන්නේ. එතකොට ප්‍රතිකම්පනේ බාහිර ශබ්දෙට සොරාලේ අර වායුව පිට වෙනවත් එක්කම යන විසිල් ගහන්නේ අපි හුලඟ වලින් ෆූස් ගාලා ඒ වගේ ඒ අර බාහිර සද්දයට ප්‍රතිකම්පනයක් තමයි සරාලේ ඒ අර හැඩතලයට බාහිරින් අම්මා කියනකොට මෙතනත් මා කියන එක එන එක. මම්මා මා කියලා අම්මා කියලා දරුවගේ શબ્ද එන එක. හැබැයි මේ දරුවා අපි කිව්වේ ඒක තමයි අනිත් රටවලට අරන් ගියොත්. ඇමරිකාව පැත්තට අරන් ගියොත් මේ දරුවා මද ඒ શબ્ද වෙනස් එකතු වෙනවා. ඒ වගේ චීන පැත්තට අරන් ගියොත් ඒ શબ્ද වෙනස් එකතු වෙනවා. ඉතින් මෙතන શબ્දයක් මිසක් වෙන දෙයක් නෑ. දැන් ගිරවෙක් වගේ සතෙක් ගෙදර හැදුවොත් පෙතපත් කෑවද කියලා හොත් පෙතපත් කෑවා කියන්නේ ගිරවට තේරිලා නෙමෙයි. මෙතන ශබ්ද පරිහරණයක් විතරයි තියෙන්නේ. රූපයි ශබ්දයි ගැට ගැසීමයි චිත්ත ශක්තිය කියන්නේ. මේක බුදුන් වහන්සේ මනාකොට පෙන්නලා තියෙන සූත්‍රවල ඒ සූත්‍ර අරගෙන අපි ඒවා ඉදිරිපත් කරන්නේ මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ අපිට මේ විදිහට මේක ඔක්කොම පැහැදිලි කරන්න මේ බොහොම සරලව මේක පෙන්වන්න පුළුවන් කියන අදහස ආවේ. ඒ කියන්නේ අපේම ප්‍රඥාවට අපේම අභ්‍යන්තරයට මේ දේ නූතන දැන් ඉන්න දරුවෙකුට කොහොමද මේක ප්‍රකාශ කරන්න කියලා බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරලා පස්සේ ප්‍රකාශ කරනවා මේක කොහොමද මිනිස්සුන්ට දේශනා කරන්න කියලා. දැන් මේක බුදු සමයේ තියෙන ඒ සූත්‍ර උනත් දැන් තියෙන්නේ බොහොම ටිකයි. සම්පූර්ණයෙන්ම අපිට එක සූත්‍රකින් ගන්න බෑ මේ සේරම. විශාල ප්‍රමාණයක් එකතු කළා තමයි ඒ ගලපලා පෙන්වන්න වෙන්නේ සිත හැදෙන හැටි මහා නිදාන සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය, මහා සලායතනික සූත්‍ර, ස්කන්ධ සූත්‍ර, උපාදානස්කන්ධ සූත්‍ර මේ වගේ සූත්‍ර විශාල ප්‍රමාණයක් අරගෙන තමයි මේක පෙන්වන්න වෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකමයි හැබැයි ඒ වචන වෙනස්. නමුත් ඇත්තටම මේක අවබෝධ කරාම තියෙන්නේ මේකේ වචන වචන ඔක්කොම බොරුවක් වෙනවා. වචන මේ සිත මේ සිතුවි මේ සිත කියලා එහෙම දෙයක් නෑ මේක මායාවක් තියෙන. මේක දේ දුන්නක් වගේ. දෙය දුන්නක් පෑවුවා. අපි දෙය දුන්නක් කිව්වට ඒ දෙයින් ළඟට ගිහිල්ලා බැලුවොත් අල්ලලා බැලුවොත් එහෙම එකක් නැහැ. ජලාස්පටයක් විතරයි. ඔව්. මේ වගේ අපි ගිනි වලල්ලක් කියලා කිව්වට වලල්ලක් නැහැනේ. ගිනි බෝලයක්නේ කරකවන්නේ පෙරහැරේ. වලල්ල අපිට මැවෙන එකක්. අපි අර වේගය තුල වේගය තුල අර එක ෂැඩෝ ටික එකට එකට ලින්ක් වෙන එක. ගිනි වලල්ල. සංකාරා සංඛාර කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. සංඛාර කියන්නේ මේ ශබ්දයට රූප ගැට ගැහිච්ච එක. ගිනි වලල්ල වගේම වේගෙන්. අපි බිත්තිය දිහා බලන් ඉන්නකොට අපිට පේන්නේ මේ එක හිතයි. මේ බිත්තිය කියලා. එහෙම එකක් නැහැ. මෙතන විශාල රූප ප්‍රමාණයක් වැටෙනවා. මේ මේ මේ බිත්තිය දිහා බලන් විශාල විශාල රූප ප්‍රමාණයක් වැටිලා කාටුන් එක හදනවා වගේ චිත්‍ර ගොඩාක් ඇඳලා අර පොතක බිතු දෙසී අපි චිත්‍ර ගොඩාක් ඇඳලා පෙරලනකොට දුව ළමෙක් පේනවා වගේ අර කාටුන් එකේ චිත්‍ර ගොඩාක් පින්තූර ගොඩාක් එවලා අන්තිමටම කාටුන් එකක් නිකන් නිකන් ජීවමානව පෙන්නනවා වගේ තමයි මේ අපේ හිත ඇතුලේ ක්‍රියාදාමයේ තියෙන්නේ වේගවත් ෂෝට් ෂෝට් කැනි ස්පාක් වේගෙන් ඒ ෂනේ ස්පාක් කරලා නැති වෙනවා ස්පාක් කරනවා නැති වෙනවා ඒ කියන්නේ පවතින්නේත් නැහැ ස්පාක් එකක් පවතින්නේ නැහැ ෂෝට් එකක් විතරයි ස්පාක් වෙන්නේ ආලෝකයට ශබ්දෙට වර්ණයට ගන්ධෙට ඔය පහස උණුසුම සීතලට මේ සෙන්සර්ස් අපේ ශරීරයේ බොඩි එකේ නිර්මාණය වෙලා තියෙන සබාධාරණ සෙන්සර්ස් දැන් ගහක වුණත් සෙන්සර්ස් තියෙනවා හටත් ශබ්ද දැම්මම අර සෙන්සර් සයි කරලා විද්‍යාගාරවල පවප්පු කරලා තියෙන ගහට දැනෙන බව ඉතින් ආලෝකයට අපි ගත්තොත් නිදි කුඹ ශාකේ එහෙම නැත්නම් පතුරුමුග වගේ ශාක ඇයි ආලෝකයේ නැති වෙලාවට කොළ ඇකිලෙන්නේ එතකොට එතන ස්වභාවික සංසිද්ධියක් තියෙනවා දැන් බාඳුරා වගේ ශාකයක් සත්ව ආහාරයට ගන්නවා. එතකොට ඒ ඒක ඒක ගහ හිතලා කරනවා කියලා කාට හරි කියන්න පුළුවන් ආත්මයක් කියලා. නෑ ආත්මයක් නෙමෙයි. අපි එතනට ආත්මයක් පනවන්නේ දැන් ගහ උස්ම ගන්නවා. ගහ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එතකොට ගහේ පෘථිවි සාරේ උරා ගන්නවා. කේශනාලිකා පද්ධතිය තියෙනවා. දැන් අපි හුස්ම ගන්න හිතලා නෙමෙයි. අපි කැම දිරවන්නේ හිතලා නෙමෙයි. අපි ආහාර අපේ ඇඟේ ලේ ගමන් කරන්න හිතලා නෙමෙයි. අපි ආත්මයක් පනවනවා. අපි ගහට ආත්මයක් පනවන්නේ නැහැ. අපි කිව්වොත් ගහත් ආත්මයක් කියලා. දැන් මේ මෙන්න මේ වගේ ඇත්තටම ගහේ අතු සෙලවෙනවා. අපේ අතපය සෙලවෙනවා. අපි හිතලාද ඇවිදින්නේ. අපි කියනවා ඇවිදිනවා කියලා. ඇවිදිනවා කියන්නේ શબ્දයක්. නමුත් අපි කකුල දිහාවත් බලන්නේ අපි අපි හිතාගෙන යන එකක් තියෙන. අපි අපි හිතට බඩ කිනිවේ. අපේ හිතට බත් කන්න බෑ. අපි කියන තිබහයි. තිබහයි කියන්නේ අර පොඩි කාලේ අර අර අර අභ්‍යන්තර මෙතන මෙතන අර වේලෙනකොට අපේ දිවකට අපි කියන කතාවටත් කියන්නේ උග්‍ර වේරෙනවා කියලා දිව අර එහෙමන පිපාසය කියන එක අපි පුංචි කාලේ දීපු වචනේ තමයි තිබහයි කියන්නේ. ආ තිබහයි කියලා දීපු එක දැන් ඇමරිකාව වගේ රටක තර්ස්ටි කියන එක දාලා තියෙන්නේ. શબ્ද. එතකොට චීනයේ වගේ શબ્ද ඇති තවත් විදාකාර රටවල විදාකාර විදිහට શબ્ද භාවිතා කරන්නේ. වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ අර අර පිච්චෙන ඒ ස්වභාවයටත් શબ્දයක් දානවා. දැන් අර අර අර කෑම කාවේ නැතුණාම ඇසිඩ් එක වගේ ආමස්සට එනවනේ. එතකොට එතන එන ඒ පිච්චෙන ස්වභාවයටත් දැවිල්ලක් එනවා. දැවිල්ලට අපි බඩගිනි කියන එක තමයි කියන්නේ ඒ කෙනකොට. එතකොට ඒක දැන් ඇමරිකාව වගේ රටක හංග්‍රි කියනවා. එතකොට ওই විදිහට එක එක රටවල විවිධාකාර විදිහේ ශබ්ද භාවිතා කරලා මේ ශබ්ද ටිකක් තියෙන්නේ මෙතන. මෙතන මෙතන ඇත්තටම මුළු පෘථිවියම හැදිලා තියෙන්නේ වේගයක් තුලයි. බිග් බෑන් කියන ඒ පරමාණු පිපිරීම විශ්වයේ එතන පෙන්වන්නේ ඒ අයිසන්බර්ග් කියන විද්‍යාඥයාගේ ඒවා සර්ච් කරලා බැලුවොත් පේයි ඔය ගොඩාක් විද්‍යාඥයන්ගේ ඒවා තියෙනවා ඒ ඔය තාරකා විද්‍යාඥයන්ගේ ඒවා තියෙනවා ඒවා බැලුවහම පේනවා මේ පෘථිවියේ මේ විශ්වයේම තියෙන ඒවා බැලුවහම හොඳට මේ ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා ඒතකොට පරමාණු පිපිරෙන තුල වේගයක් තමයි ඇති වෙන්නේ අර අර හිරෝෂිමාවට පරමාණු බෝම්බ දැම්ම වගේ වේගයට තමයි ඔක්කොම අළු වෙලා යන්නේ ඒ කියන්නේ වේගයක් තමයි මේ පෘථිවිය තාමත් කැරකෙන්නේ දැන් ඩාර්ක් මැටර්ස් කියන්නේ ඔය අභ්‍යවකාශයේම තියෙනවනේ ස්වභාවයක්. ඒක වෙන අංශු කියලා කියන්න බෑ. මේ එහෙම අපිට ඝනවකට පෙන්වන්න බෑ. නමුත් විද්‍යාඥයෝ කියන එහෙම ස්වභාවයක්. ඒක ශක්ති ස්වභාවයක් වගේම ස්වභාවයක්. ඒකේ ඒව තමයි වේගයක් තුල දුවිල්ලක් වලාවක් ස්පටිකයක් ඝනයක් පෘථුවියක් විදිහට කැරකිලා කැරකිලා කැරකිලා ඒ වේගය තුල තමයි ඒවා මේ අර අද අදට පෘථුවේ කැරකෙන්නේ ඒ විදිහටම වේගෙට ඒකයි. ඒක තුල තමයි මේ චුම්බකයේ පවා හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පෘථුවියම චුම්බකයක් විදිහට, උත්තර ද්‍රවය, දක්ෂිණ ද්‍රවය විදිහට, ඒ වගේම ගුරුත්වාකර්ෂණයක් විදිහට ඒකටම ඕසෝන ස්තරය කියලා ඒකට අර ඒ ශක්ති ස්වභාවයටම කවර එකක් හැදිච්ච එක. ඒවත් ඔක්කොම දුවිලි වලා වලින් නිර්මාණය වුණු මේ සේරම ස්වභාවයේ සංසිද්ධිය තමයි සංසිද්ධිය. දැන් පෘථිවි විනාශය ගැන කියනකොට දැන් සප්තසූරියකම සූත්‍රය බැලුවත් ඒක පේන්න තියෙනවා. නමුත් විද්‍යාඥයෝ පවා තාරකා විද්‍යාඥයෝ පවා කියනවා සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථිවිය ගිල ගන්න තැනටම සූර්යා අළු මේ පෘථිවිය අළු වෙලා නැත්තරම නැති වෙනවා කියලා අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ කියලා. එතකොට ඇත්තටම මුළු පෘථිවියම අළු වෙනවා. ඇත්තටම මේක සබහාදාමයේම අනිත් පැත්තට සිද්ධ වෙන දේ. රශ්මිය වැඩි වෙලා. ඒක පෘථිවියම නැතිලා අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ. එතකොට ඔය කියන අපි හිතන කොහෙවත් නැහැ. වැටේනවද? ඒ ස්වභාවය තාමත් තියෙනවා. දැන් අපි ගත්තොත් අපේ අපේ හිතනේ මැරෙන්නේ. කය නෙමෙයිනේ. ඔව්. සම්මුතිය තුල මරණය කියන්නේ හිත නැති නිසානේ කය වල්ලා දාන්නේ. එහෙම. එතකොට ඒක නිසානේ ඒක අවන් එකට දාන්නේ අද මේ ආදනාගාරවල ආදාහණය කරන්නේ. එතකොට ඒක දුමක් වගේ යනවනේ අලු වෙලා හැමම නැති වෙලා යනවනේ. දැන් ගහක් ගත්තත් දැන් කොස් ගහක් ගත්තත් කෑලි කෑලි කපලා ගිනි තියලා දැම්මොත් ඒකත් එහෙම අලු වෙලා යනවනේ. දැන් මුළු පෘථුවියම අලු වෙලා යනවනේ නැති වෙලා. එතකොට මේ නැති වෙලා අලු වෙලා ගියාම අභ්‍යවකාශය ඉතුරු වෙනවා කියන්නේම අර නැවතත් ශක්ති ස්වභාවය පමණයි තියෙන්නේ. ශක්තිය විතරයි. එතකොට ආයිමත් ඒ ශක්තිය තමයි ඝන වෙලා මේ හැදෙන්නේ පෘථුවිය. ඒ කියන්නේ දැන් අපි ෆ්‍රිජ් එක නිකන් ඩිෆ්‍රීසර් එක දාලා තිබ්බහම පරණ ෆ්‍රිජ් වල ගොඩක් තියෙනවා. අර හිම බැඳෙනවනේ. අර එතකොට ඊතන වායුව විතරයි වතුර දාලා නැතුවනේ ෆ්‍රිජ් එකේ ඔය හැමතැනම දොරේ හැමතැනම ඔය අයිස් කැට වගේ බැඳෙන්නේ. එතකොට මේ වාතයේම ඝන වෙලා ආපස්සට රිවර්ස් එක එනවනේ අනිත් පැත්තට. දැන් අයිස් කැටේ රස් කරනොත් වතුර වෙලා වාෂ්ප වෙලා නැති වෙනවා. හැබැයි ඒක අනිත් පැත්තට වාතයේම ඝන වෙලා ද්‍රව විදියට වතුර විදියට ආයවත් ප්‍රතිකයක් විතර අයිස් කැටයක් විතර ගල් වෙන මේකම තමයි පෘථිවියත් හැදෙලා. මෙතන පදාර්ථ කියලා දෙයක් නෑ. අපි කොස් ගහ දිහා බලාගෙන දකිනවා නම් මේක ශක්තියක් කියලා. දැන් අපේ චිත්ත ශක්තිය ශක්තියක්මයි. බලාගෙන ගියාම අපේ ශරීර ධාතුව කායගත ශක්තියක්මයි. ඉතින් ඒතකොට ඒවා මෙහෙම පදා ඒක ඒක පදාර්ථක දේවල් නෙමෙයි. පදාර්ථ පදාර්ථයක් කියලා අපිට එහෙම දැනෙන්නේ අපි හිතන එකක් තියෙන. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. දැන් අපේ අතට අපේ අතට ගෝචර නොවන සත්තු විශේෂ වල තරම් ඉන්නවා. ඒ ඒ සතුන්ට දැන් අපිට පේන විදිහට පේන්නේ නැහැ. අපිට පේන්නේ මේක මේ පාට ටික වුණාට සමහර දැන් දැන් හරකෙක් වගේ සතෙකුට පේන්නේ රතු පාටනේ ප්‍රකට වෙන්නේ. බොහොම පාට ටිකයිනේ සමහර සතුන්ට සමහර සතුන්ට පුදුමාකාර මේව සම්පූර්ණ මේ සෙන්සස් වෙනස් වෙලා තියෙනවා. සමහර සතුන්ට ફોකස් කරන්න පුළුවන් හැක් ලැබිලා තියෙනවා. දුරට ફોકસ කරලා බලන්න පුළුවන් කුස්සා වගේ සතෙක් ගත්තොත් ආව පූසා වගේ සතෙක් ගත්තොත් ඒකත් එහෙමයි ලෙන්ස් වගේ වෙනවා ක්‍රෑට වෙනස් වෙනවා දවල්ට වෙනස් වෙනවා මේවා ගොඩාක් ඔය ගොඩාක් මේ සත්‍යම හොයන කෙනෙකුට තමයි මේවා හම්බ වෙන්නේ සත්‍ය ගවේෂී බුදුන් වහන්සේ සත්‍ය ගවේෂී බුදුන් වහන්සේ අර අපි අන්ධෙක් වගේ මුකුත් දන්නේ නැතුව අන්ධෙක් වගේ ඉඳලා අන්ධෙක් වගේ මැරලා යනවා අපි දන්නේ නැහැ අපිට ඕන කෙනෙක් ඕන දෙයක් කියන එක මැරුණාට පස්සේ මෙන්න මෙහෙම මෙහෙම ලෝකෙකට යනවා මෙහෙමයි කියලා කියතේ ඒ ඔක්කොම බොරු නං ඔව් අපි අපි උඩ රැවටිලා නින්. අපි ලෝක අපි හිතින් ලෝකයක් හදාගෙන ඉන්නේ. දැන් අපේ දේශනා ඔබතුමිය අහපු දෙකෙන් එකක් දෙකක් හරි අහුවා නම් එකෙන් හරි ඔබතුමියට වැටුණා නේද? හීනේ තුල අපි ඉන්නවනේ. හ්ම්. ඇහුණනේ ඒක. ඇහුණනේ එහෙම දෙයක් කියනවා. එහෙමයි. එහෙමයි. එතකොට හීනෙන් අපි අපි අපේ හුස්ම ගියොත් අපි හීනෙන් අවදි වෙලා නැත්තම් අපේ ශරීරය පොළොවට පාස් කරලා දානවා. නමුත් අපි හීනය තුළ ඉන්නවා. ඔව්. එතකොට කොහෙද ඉන්නේ? අපි ඒක අහනවා. කොහෙද ඉන්නේ එතකොට? එතකොට ඉන්නේ හීනේ. ඒ ඒ හදාගත්තේ ඉන්නේ කොහෙද තියෙන්නේ? දැන් ශරීරේ නෑ. ශරීරේ පොළොවට පස් කරලා තියෙන්නේ. හීනේ කොහෙද? හීනේ හීනේ තාම හීනේ ඇතුළේ ඉන්නේ. ඔව් ඒ වෙලාව තිබ්බේ මානසික කර්තය තුළ, ශක්තිය තුළ. අන්නේ ශක්තිය කියලා කියන එක තමයි තරංගය කියලා ක්වොන්ටම් න්‍යාය තුල පෙන්වන්නෙත් ඒකම තමයි. ඒ තරංග තමයි අද සිරස කියලා අපි මෙහා අල්ලන්නේ සර්කිට් එකේ. ආ. ඒ සිරස කියලා පුළුල් තිරයක් දානවනේ විශාල ටීවී එකේ. එතකොට ඒක ඒක ඇවිල්ලා තියෙන සර්කිට් එකෙන්නේ. නැත්නම් ඒරියල් එකෙන් අල්ලන්නේ ඒ කියන්නේ සර්කිට් එකෙන් ගන්න සර්කිට් එකෙන් ගන්න. එතකොට මේකට ඇත්තටම අපිට එහෙනම් එළිය හැමතැනම සිරස දෙරණ හිරු ඔක්කොම තියෙන්න එපා පේන්නේ S2කට. තරංග පේනවනේ. අපිට අපි ඇස් දෙකට තරංග අල්ලන්න බෑනේ. බෑ. නමුත් මේක ශක්තියනේ තරංග කියන්නේ. එහෙම. ඉන්ද්‍රිය ගෝචර නැහැනේ. එතකොට මේ ශක්තිය ඇතුළේනේ සිරස තියෙන්නේ එතකොට. තරංගයක් තරහානේ තියෙන්නේ. එහෙම. එතකොට එතනින් ඒක අපි අල්ලනවා කියන්නේ, බලනවා කියන්නේ අපි හීනේ තියෙන්නේ ඒ වගේම දෙයක් නේද? එහෙම. එතකොට අපි හීනෙන් දිව්‍ය ලෝකයක් දකිනවා. එහෙම. එතකොට අපි අර වගේම අවදි වුණ නැහැ කියන්නේ එතනම ශරීරය වලට පස් වුණා කියන්නේ අන්තිම හුස්ම ගියා කියන්නේ අපිට ඒ අන්තිම හුස්ම යන වෙලාවේ දිව්‍ය ලෝකයක් එතන සීනිය හීනේ වගේ මැවුණා කියන්නේ ඒකේ ඒකෙම අපි හිර වුණා කියන්නේ එතකොට අපිට ළමයි නෑ වයසට යන්නේ කන්නේ නෑ බොන්නේ නෑ ලෙඩ වෙන්නේ නෑ ඉතින් ඕපපාතික උප්පත්ති කියන්නේ ඒකට තමයි අහනවනේ එහෙමයි එතකොට ඒක ශක්තිය ඇතුලේ තියෙන. ඒක තමයි බුදුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය කියන්නේ. ඉදිකට සිදුරක් තරම් කොටා සිදුරකින් කෝටි ගණන් දෙවිවරු වෙනවා කියේ. අනිත් පැයට අයින් වෙන කියන්නේ ඒකනේ. වැටහෙනවද මේ කියන කතාව? වැටහෙනවා. දැන් එතකොට එළියේ කොහෙවත් ඒකනේ අපි කියන්නේ මේ ප්ලේන් එකක් ගිහිලා දිව්‍ය ලෝකයක හැප්පිලා වැටලා කියලා කවදාවත් නිවුස් වලට ඇත්තේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. එළියේ කොහෙවත් නැහැ කියලා. නමුත් දැන් අපේ අම්මලා අපේ මේ අපේ මේ මිනිස්සු ඔක්කොම රවට්ටලා නේද තියෙන්නේ. එළිය ලෝකයක් තියෙනවා කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නවා නේද මේ වගේම ලෝකෙක ආයි ගිහිලා එළියේ තියෙනවා මෙහෙම අපි ඉපදෙනවා මැරුණාට පස්සේ හොඳ තැනකට මිටඩි යනවා කියලා. නමුත් වෙන්නේ කල්ප කෝටි ගණක් විශ්වයේ තියෙන තාක් වගේ. ඒ කියන්නේ කල්පයේ ඒ තරම් විශාලයි බුදුන් වහන්සේ පෙන්වන විදිහට. එතකොට කල්ප 80000යි කල්ප 60000යි කල්ප 20000යි මේ බුදුන් වහන්සේ කියන්නේ මේ ශක්තිය තුල හිර වෙනවා විශ්වයේ තියෙනකන් සදාකාලිකව. වැටහෙනවද මේ කියන්නේ? ශක්තිය හිර වෙනවා. නමුත් මේක නැවතත් සකස් වෙන්න හේතු තියෙන බව බුදුන් වහන්සේ පවසනවා. මේවා එක එක එක එක විදිහට ඒක කාල වකවාණු දාලා තිබ්බට ඒ වකවාණු අපිට හිතා ගන්න බෑ. කල්පය ගැන විග්‍රහ කරනකොටයි ඒක තේරෙන්නේ. කල්පේ විග්‍රහය අසාමාන්‍යයි. ඒක ඒ ආයේ ඒකේ අපිට අපි හිතන තරම් අපිට කාලයක් නිර්ණය කරන්න බෑ කල්පයක. ඒකෙන් පෙන්වන්නේ බුදුන් වහන්සේ නොකිය කියන්නේ ඒ මිනිසුන්ට හිතා ගන්න පුළුවන් එදා බුදු සමය තුළ මිනිසුන්ගේ මානසික ස්වභාවයට තමයි ඒ පෙන්වන්නේ මේක මේකේ තියෙන ඇත්තටම මේ භවයේ චුට්ටක්වත් පතන්න එපා මහණෙනි කියලා කියනවනේ. බුදුන් වහන්සේ මේක ආත්මීය කතාවක් නෙමෙයි. මේක අනාත්ම ධර්මයක්. මේක ශුන්්‍යත පටිසංයුත්ත දේශනා. මේ බුද්ධ බෞද්ධ කියන්නේ භව නිරෝධයක්. භවය පිළිගන්නේ නැති එකයි බෞද්ධ කියන්නේ. මේක අපිට බොරු කරන්න බෑ. සත්‍ය අපිට මේ අනිත්‍යාගම් වලින් ඔක්කොම එකතු කරලා අද අද නිකන් අර කොත්තුරු ටිකක් වගේ එකක් තමයි හදලා තියෙන්නේ. තේරුම් නැහැ. මේකේ මේක එහෙම එහෙම විග්‍රහ කරන්න බෑ. ඒ කියන්නේ සත්‍ය බුදුන් වහන්සේ දේශනා කරනවා ආනි සූත්‍රය, බය සූත්‍රය අපිට මේ ඔක්කොම පෙන්නත හැකි. අනාගත බය සූත්‍ර බුදුන් වහන්සේ පෙන්නනවා අනාගතේ ශුන්්‍යත පටිසංයුක්ත දේශනා දේශනා නොකිරීම නිසා මේ ශාසනය විනාශ වෙනවා කියලා. ඒකයි මේ දේශනා දේශනා භික්ෂුන් වහන්සේලා දැන් මේ යුගයේ වෙනකොට දේශනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්න අනිත් ආගම් වල තියෙන ඒ concept එකම කොහේ හරි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදෙනවා කියන. ඒක ඒක තනිකරම දෘෂ්ටියේ මේ අසරණ මිනිස්සයා ගැට ගැසීම. මෙතන තියෙන්නේ ශක්තියක් ජෙනරේට් වෙනවා. ඒ ශක්තිය ශුන්‍ය වීම තුළ නිවනක් තියෙනවා. පැටහෙනවා. ඒ ශක්තිය මේ ශක්තිය ශුන්‍යනුනේ නැත්තම් ඒ ශක්තිය තමයි සකස් වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් කවුරුත් යනවනේ මේ මේ ශක්ති කතාව කොහෙවත් අපි එක පේන්නේ නැහැ. වතුරට ඒක පයින්නකොට ගලක් දානකොට වතුර බලනකොට දියවලුළු හැදෙනවා. කෙරවලේ තියෙන වතුර අංශුයි මුළු වතුර තේරම එකම අංශු ස්වභාවයක් ජලාංශුනේ. ඒ ජලාංශු සමානයි. එතකොට වතුර මැද්දට පැනනහම එතන තියෙන ජලාංශු ඉස්සලා පාත් වෙනවා. ඒ ජලාංශු කොහෙවත් යන්නේ නැහැ. කෙරවලෙම තියෙන බිත්තියේ ගාව තියෙන ජලාංශු ඉස්සලා එතන වදිනවා. එච්චරයි. මෙතනින් කවුරු හරි මැරුණාම දැන් ඇතුලේ අපේ සංඥානේ මේ සංඥා සුකුම සංඥා නිරෝධයක් කරන්නේ සංඥාවේ තීව්‍රතාවය අනුව තමයි ඊගාව සකස් වීම සිද්ධ වෙන්නේ. ඒතර මෙතන වරණාම දැන් අපි මේ දේශනා ඇහුවනේ උපදිනකොට සංඥාව රතු පාට බල්බයකට උපමා කරේ. ඇහුවනේ. ඇහුවේ නැද්ද? ඒක ඒක ඒක මම ඇහුවේ නැහැ සමහරවිට. අපි උපදිනකොට මනුෂ්‍යාත්මයක් ලැබෙන්න මානුෂ කලලයක සකස් වෙන්න සංඥාවේ අපි උපමා කරා රතු පාට බල්බයක් කියලා ගන්න කියලා. මේක මීට වැඩිය වෙනස් විදිහට උපමා කරනවා මේ ඉලෙක්ට්‍රික් මේක වොට් වලින් වොට් අගයන් පෙන්නලා අපි මේක සරලව ගත්තොත් ඕනම කෙනෙකුට තේරෙනවා රතු පාට බල්බයක ඒ රතු පාට බල්බයක ආලෝකයේ උපමා කරනවා මනුස්සාත්මයට අපි කියන්නේ අර මේ මිනිසෙක් වෙන්න පින් තියෙන්න ඕනේ කියලා. අන්න ඒක අපි එහෙම හිතමු සම්මුතිය තුලම. එතකොට ඒක රතු පාටයි. හැබැයි ඒ සංඥාව මේ පෙන්වන්නේ ඒ සංඥාව අපි අපි රාගදේශමෝ වැඩි වුණොත් අපි ඔය ඔය හොරකම් කරනවා එක එක ඒවා කරනවානේ බාහිර දෙයක් තියනවා කියලා හිතාගෙන එතකොට රාග දේශ මොහ වැඩි වුණොත් ඒ ඒක මෙරුම් පාට වෙනවා. ඒ රතු පාට ලයිට් එක. ඇහෙනව නේද? එහෙමයි. එතකොට ඒ රතු පාට ලයිට් එක තව ටිකක් ඒ රාග දේශ මොහ වැඩි වුණොත් මේ දම් පාට වෙනවා. එතකොට තව දැන් තව ටිකක් ඒ රාග දේශ මොහ වැඩි වුණොත් මැජන්ටා වගේ වෙලා තව ටිකක් වැඩි වුණොත් කළු පාට වෙනවා. මේ මේ රාග දේශ මොහ වැඩිවීම තුලයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සංඥා සුක්කුම වෙන්නේ නැහැ. සංඥා ගොරෝසු වෙනීම තුලයි පහළ ලෝකවල උපදින්නේ. ඒ කියන්නේ දැන් රතු පාට ලයිට් එක තියෙන්නේ උපමාවක් මනුස්ස භාවයේ. එතකොට අපි තිරියම් භාවයේ ගත්තොත් එතන තියෙන්නේ මෙරුම් පාට ලයිට් එකක්. එතකොට අර අර අර රාගදේශම වැඩිවීම තුලයි අර දැන් මෙයා මෙතන හුස්ම ගියාට මෙයාගේ දැන් අර සංඥා ස්වභාවයේ මෙරුම් පාට වෙලා. මොකද මෙයා දැන් ඉරිසියා වෛරය ක්‍රෝධය වැඩි කරගෙන. එතකොට මෙයා මෙයා මෙතන හුස්ම ගියොත් මෙයා තිරියම් අර සතෙක්ගේ කලලේ සකස් වෙන්නේ. අර ඒරියල් එක සිරසල්ලෝක ඒරියල් එකේ සර්කිට් එක වගේ තමයි සිරියන් සතරගේ කලලේ. මානීය මක්කටෝ අතිමානීය කුක්කුරෝ කියලා බුදුන් වහන්සේ මේ රාගදේශමෝ ස්වභාවය අනුවයි මේ වඳුරෙක් වෙලා උපදින්නේ. එතකොට බල්ලෙක් වෙලා උපදින්නේ මෙන්න මේවා තමයි මේ පෙන්නන්නේ. මේ ගොඩාක් පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේ ධර්ම ධර්මයේ හිම ගන්න ගියොත් මේක විශාල දීර්ඝ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ තවත් මේ රාගදේශමෝහ වැඩි වුණොත් මෙයා එක එක මංකොල්ල මේවට ගිහිල්ලා එක එක අපචාර වලට ගිහිල්ලා මෙයාගේ මේ මෙරුම් පාට සංඥාව තවත් ගොරෝසු වෙනවා. ඒ කියන්නේ ඝන ඝනත්වය වැඩි වෙනවා මේ සංඥාව කියන එක. එතකොට ඒක මෙරු දම් පාට වෙනවා. දම් පාට වුණොත් මෙයා පෙරේත ලෝකේ. ඊට පස්සේ නැවතත් ඒ කියන්නේ පෙරේත කියන්නේ ඕපපාතික උප්පත්තියක්ම තමයි. එතන සුකුම නැහැ. එතන රළු ස්වභාවයක් තියෙන. ඒකයි පෙරේත ස්වභාවය පෙන්නන්නේ. එතකොට මෙතන සවත් මේ විදිහට වුණොත් අසුර ලෝකයේ මෙජන්ටා. ඊට තවත් මේ විදිහට මෙයා අම්මා තාත්තා මරණ විදිහට නිකන් ආනන්තරීය පාප කර්ම අපි ওই කතා කරන ධර්මයේ තුල තියෙන කාරණා වලින් ගලපලා පෙන්වන්න පුළුවන්. මෙයා තවත් දරුණු විදියට ඒ නිකන් අර සංඥා ඒ කියන්නේ මෙයා ඉරිසියා වෛරය ක්‍රෝධය වල දුෂ්ට උපරිම පැත්තකට මේක හැරෙනවා කියන එක. ඒක තුල නිතරම සකස් වෙන්නේ අර සර්පෙක් වෙලා උපදින්නේ මේ හැම එකම පෙන්වන්න පුළුවන්. හැබැයි මේක කළු පාට වෙනවා මේ රතු පාට මෙරුම් පාට දම් පාට ඔය ඉන්දිගෝ ඒ වගේ ඇවිල්ලා කළු පාට වෙනවා ඔය කළු පාට තියෙන්නේ නිරේ පිච්චි පිච්චි ඉපදෙනවා ඒ කියන්නේ නිර නිර සතෙක් මැරෙන්න දැන් නිරේ ඉපදුනොත් ඒ සතාටත් එතන ආත්ම ස්වභාවයක් දැනෙනවා. ඒ සතා කැමති නැහැ මැරෙන්න. හැබැයි පිච්චි පිච්චි මැරෙනවා. නමුත් නිර සතා නැවතත් වෙන සංඥාවක් නිර සතාට පහළ වෙන්නේ නැහැ. මොකද ඒ සතාට සංඥා සකස් වෙන්නේ නිරේ ගැනම විතරයි. නිර සත්තු ගැන විතරයි. ඒ නිසා නිරේමයි එතන විශාල කල්ප ඒ වගේම පෙන්වනවා කල්ප ගණන්. ඒ විදිහටම තමයි තීරණ දැන් බල්ලෙක් ගොඩක් කලකට බල්ලෙක් එක්කමයි දැක්කම කේන්ති යන්නේ දෙවිත ඇති වෙන්නේ රණ්ඩු කරන්නේ. බලු සංඥාවක්මයි ඇති වෙන්නේ. ඒක නිසා අවසාන සුත්‍රේ ගොඩක් කලකට බල්ලෙක්මයි. ඒක නිසා ආත්ම 500ක් එළියෙක් වෙලා බෙල්ල කැපෙනවා එහෙම ධර්මයේ තුල තියෙන්නේ ඒකයි. තිරිහන් ලෝකේ තියෙන භයානකකම්. ප්‍රේත ලෝකත් ඒ වගේ. එතන එතන පැහැදිලි කරන්න බලන්න මේ සංඥා දැන් පණුවෙක්ට එන්නේ පණු සංඥා. පණුවාට අසුචි අසුචි තමයි පරුවාට සැප. මොකද යාගේ කන්දේ කියන්නේ දැන් අපේ හැම වගේ අපේ හැමවට දැනෙන්නේ මේ උණුසුම සීතල පණුවට සීතල දැනෙන විදිය තමයි. ඒ අනුව තමයි අපි පණුවෙක් වෙලා ඉපදුනොත් අපිට අපිත් කැමති නෑ මැරෙන්න. පණුවා කැමති නෑ මැරෙන්න. එතකොට පණුවා හැබැයි කැමති දැන් පණුව දාන්නේ පණුව ගැන. ඒක නිසා පණුවෙක් වෙලා ඉපදෙන. ඒක නිසා පණු සංඥාවමයි නැවත සකස් වෙන්නේ. ඔන්න ඔය විදිය තමයි මේ මේ සසර බිය සත්‍ය දකින්න නම් විතරයි ඒක ඒක එච්චරම හොඳට දැනෙන්නේ. හැබැයි මේ සංඥාව කියන්නේ ශක්ති ස්වභාවය. මේ මේ මෙතනම සකස් වෙන එකක්. මේක තියෙන එකක් නෙමෙයි කොහෙවත්. මෙතනම සකස් වෙලා නැති වෙන එකක්. සකස් වෙන සකස් වෙන සංඥා මෙතන රළු වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ගැටලු තියෙන්නේ. සංඥා අபிසංකරණයයි හේතුව තියෙන්නේ රසරට. සංඥා අபிසංකර නිරෝධයයි නිවන කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මෙතන සුගතිය පෙන්වනකොටත් එහෙමයි අපි ඒ රාගදේශ මොහොතුණී වෙනවා නම් ඒ රාගදේශ මොහොතුණී වෙන තරයි දිව්‍ය ස්වභාවය පෙන්වන්නේ. ඒක තමයි ඒකත් ඕපපාතික උප්පත්ති. ඒතර ශක්තිය ඇතුළෙමයි. නමුත් රාග දේශමෝ තවත් තුනී වෙනවා තමයි බ්‍රහ්ම ලෝක පෙන්වන්නේ. ඒ රාග දේශමෝ තුනී වෙන ස්වභාවය අනුව තමයි සුද්ධාවාස පෙන්වන්නේ. න ආගාමි නැවත කලලක කොහෙවත් නැහි ජාතු ගබ්බසීයම් පුරණදී උපදින්නේ ගර්භයක සකස් වෙන්නේ අර අර අර ශක්ති ස්වභාවයක්මයි. එතනම සුද්ධාවාසයෙන්ම ඒකතනම ඒ ශක්ති ස්වභාවයේ ශුන්‍යකාර කරා යනවා. ඒ සුද්ධාවාසයක සකස් වෙන්න නම් මේ මේ ධර්මයේ අවබෝධයක් නැති කිසිවෙක් සකස් වෙන්නේ නැහැ. බාහිර ලෝකයක් තියෙන බවට යමෙක් යම් දැන් සතාසිව්පම බාහිර ලෝකෙ ඇත්ත කරගෙන ඉන්නේ. තේරමාගම් බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. දිව්‍ය ලෝකයක් තියෙනවා. එහෙම නිතාගෙන ඒ හැමෝම දුගතියකයි වැටෙන්නේ. අවිද්‍යා භූමියේ හැමෝම සසර දුකට වැටෙනවාමයි. ලෝකයක් නැති බව දකින දැකීමෙන් විතරයි සුගතියකට තියෙන්නේ. සුද්ධාවාසයක සකස් වෙන්නේ නැහැ. ලෝකයක් තියෙන කිසිම කෙනෙක් එහෙම හිතන කිසිම කෙනෙක් සුද්ධාවාසයක සකස් වෙන්නේ නැහැ. සුද්ධාවාස කියන්නේ කොහෙවත් තියෙන වාස භූමියක් නෙමෙයි. ශක්ති ස්වභාවයක් ඇතුළ එතන චිත්ත ස්වභාවයෙන් ගිලිහිලා සුද්ධ ස්වභාවයක් තියෙනවා. ශක්ති ස්වභාවයේ වෙනස. එතන තුනි ස්වභාවයට. දැන් දැන් ඔබතුමියට ඒ ඉදිරිපත් කරපු කාරණා කීපය ගැන ගැටලු තියෙනවද? ආ නැහැ ස්වාමීන් වහන්සේ මට එක තව එකක් පැහැදිලි කරගන්න තියෙනවා. දැන් එක අවස්ථාවක අපි දැනගන්න ඕනේ මේක ඒ කියන්නේ අවබෝධයක් වෙනවනේ. ඔබතුමිය බෞද්ධද? මම උපත්ති බෞද්ධ උනාට මම බුද්ධ ආගම කියලා හැම ලොකට ආධාරක කෙනෙක් දහම් පාසල් ගිය කෙනෙක් නෙමෙයි. මම විරුත් මාසකින් බලනවා කිව්වොත් මම ඒකට කැමතියි. ඒක බෞද්ධ කියලා ඇත්තටම ආගමක් නැහැ. බුද්ධ දර්ශනය තුළ අතර බුදුන් වහන්සේ කවදාත් බෞද්ධීන්ට බණ කියලා නැහැ. බෞද්ධීන්ට බණ කියන්න ඕනේ නැහැ. බෞද්ධ කියන්නේ භව නිරෝධය දකින්නවා කියන එක. බෞද්ධ කියලා ආගමක් නැහැ. බුද්ධ ආගම කියන එකක් ඔය දැන් සංස්කෘතිය තුළ අනිත් ආගම් වල පිළිවෙලට තවත් එක නමක් දාගත්ත මිත්‍යා දෘෂ්ටික ආගමක් හදාගෙන ඉන්නේ. ඔක්කොම ආගම් මිත්‍යා දෘෂ්ටිකයි. දෙවියෝ ලෝකේ නැවුවා දෙවියන්ට ඕන විදිහට වෙන්න කියන්නේ. එහෙම දෙයක් නැහැ නේ ඔක්කොම බොරුවන්නේ. ඉතින් මේ බුරුගොඩේ තවත් එක බොරුවක් හදාගෙන ඉන්නවා. ආගමක් විදියට. සංස්කෘතියේ තියෙන තේවල් සේරම එල්ලලා එකක් එකක් මොඩරේට් කරගෙන ඉන්නවා. මම පරම සත්‍ය කියන එක එහෙම එකක් නෙමෙයි. සියලු ආගම් වලට එකයි. ඒක දර්ශනයක්. ඒකයි බුද්ධ දර්ශනය කියන්නේ. එතන භව නිරෝධයයි ඒක නිසා මම මෙතන බුද්ධ කියන්නේ ශුන්‍ය මේ බුද්ධ බුද්ධ ස්වභාවය ඇවිල්ලා ශුන්‍ය ස්වභාවය නෙමෙයි ශුන්‍යතාවයේ තුල කෙනෙක් ඉන්නවා වේදේ තුලක් ඉන්නවා කෙනෙක් කෙනා ශුන්‍ය වෙලා කියලා හිතාගෙන ඉන්නේ භාවනා කරනකොට. අනිත් හැම ආගමකම කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ශුන්‍ය වෙලා නමුත් බෞද්ධ කියන්නේ එතන බුද්ධ කියන්නේ අර භවය කියන්නේ මේ ඔක්කොම භවයක්නේ දෙයක් කියනවා කියලා. දෙයක් නැති බව දකින්න තැන දෙයක් නැති බව දකින්න තැන බෞද්ධයි, භව බුද්ධයි. භවේ නැති කළා. භවේ නැති කරාම ශුන්‍යක් වෙනවා. ඒ තුල දෙය කෙනා නැතුනොත් විතරයි කෙනා නැතුනොත් විතරයි බුද්ධ වෙන්නේ. ඒක ලෝකෙට මුලින්ම අවබෝධ කරගෙන දේශනා කරපු නිසා අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඒ නම තිබ්බට ඒ බුදුන් වහන්සේ ඒ කියන්නේ බුදුන් වහන්සේ ඒක දේශනා නොකළත් ඒ බුද්ධ ස්වභාවයේ සෑම සිතකම පවතින එක. ඒක බුදුන් වහන්සේම දේශනා කරනවා. මහණෙනි මේවා අවබෝධ නොකළා නම් මම ඒක ප්‍රකාශ කරන්නෙත් නෑ කියනවා බුද්ධ කියලා. මොකද බුදුන් වහන්සේ උපදින කලනොත් මම බුද්ධ මම බුද්ධ කියලා කියන හිතපුවා හිටියා. නමුත් ඒ අය කේනා බුද්ධ වෙලා හිටියේ. කෙනා නැති වෙන තැන බුද්ධ භව බුදුන් වහන්සේ ලෝකෙට පෙන්නේ. ඒක තමයි පරම සත්‍ය වෙන්නේ. ඒක නිසාම තමයි අර බුද්ධත්වයේ ලබලා වනාන්තරයෙන් අර ගාශීෂේ බෝධි මූලයේ බුද්ධත්වයේ ලබලා එළියට එනකොට උපක හම්බ වෙනවනේ මගදී. අතර බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවා කියලා ඒ අලුයම ඒ ඒ මැදියම අලුයම ඒ තුන්්‍යම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සිත තුලින් දැකලා, දිත්තේ ලෝක ධාතුව සිත තුලින් දැකලා මිදුණා කියනකොට මේ ඔක්කොම ටික තියෙනවා මේ කතාව ඇතුලේ. ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධ කියනකොට. හැබැයි එතනදී පරයන්කේ වුණේ ඒක නිසා තමයි සස්සතිය බුදුන් වහන්සේ මාස දෙකක් තිස්සේ මේක ප්‍රායෝගික වෙනවා හතර ඉරියව්වෙම. මම පටිච්චසම්පාදනේ මෙනෙහි කරේ සිත හැදෙන හැටි දැක්කේ. සිත හැදෙන හැටි බලලා සිතෙන් සිතේ මායාව දැකලා සිතින් මිදුණ එකයි සිද්ධ වුනේ. එතනයි බුද්ධ කියන්නේ. ඒතකොට සිත හැදෙන හැටි දැක්කේ දැන් පස්වක තවසුගාව ගුරුවරු ගාව ඒ දැන් එතන සමත සමාධියේ හිටියට එන එන සිතගෙන අරමුණු යටපත් කරගෙන හිටියට එතන කෙනා හිටියා. කෙනා ඉන්නකන් දුකෙන් මිදීමක් නැති බව දැක්කා. ඒක නිසා බුදුන් වහන්සේ දැක්කා කෙනා ඉන්නකන් දුකින් මිදීම නැහැ කියන්නේ දැන් මේ මේ හිත තමයි කෙනා කියලා පෙන්නන්නේ. එහෙමනම් හිතට හැදෙන හැටි දැක්කොත් ඇත්තටම මේකේ සත්‍ය හොයාගන්න පුළුවන් කියලා බුදුන් වහන්සේට අවබෝධ වුණා. ඒක නිසා තමයි පටිච්චසමුපාදයේ බුදුන් වහන්සේ මෙනෙහි කරන්නේ. පටිච්චසමුපාද concept එක ඊට කලින් බුදුන් වහන්සේ කියන්නේ සිතාත කුමාරයා මේ යුගයේ තිබිච්ච එකක්. ඒ යුගයේ එක එක ඍෂිවරු අපිට ඒක අහන්න ලැබෙනවා. එක එක දාර්ශනික ඒ ජෛන දාර්ශනික දේවල් එක්කලා ගලපලා බලනකොට ඒක එහෙම දෙයක් ගැන කතා කර කර තිබිලා තියෙනවා. නමුත් පටිච්චසමුපාදේ ඒ විදිහට ඒ විදිහට ඉදිරිපත් කරේ බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ තමයි ඒක පෙන්වුවේ මෙතන සම්පූර්ණ භව නිරෝධයක් පෙන්වුවේ. බුදුන් වහන්සේ කෙලිම කෙනා නැති වෙන බව සිත හැදලා සිතේ සත්‍ය දැක්කම ඒ සිතේ හරයක් නැති බව සිත කියලා දෙයක් නැති බව ලෝකෙට එලි කරේ බුදුන් වහන්සේ. ඒ ඒක තමයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං කියන තැනින් පෙන්වන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ වෙන්නේ න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසංගත න විඥානංගතන න අසිඥාතන න ආකාසංගතන න නතන නසඤ්ඤාතන නායන් ලෝකෝ න පරලෝකෝ මෙලොවක් නෑ පරලොවක් නෑ න නායන් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යෝ අදෛරු කියලා දෙයක් නෑ න උබෝ චන්දිම සූර්යෝ න ගති න ගති න ත්‍රිති න ජුති න උප්පති න අපරිත න අපවත න අනාරම්මණං කියලා බුදුන් වහන්සේ මේ සම්පූර්ණයෙන්ම මේ අනිත් පැත්තට පෙන්නනවා කිසිම දෙයක් නැහැ මහණෙනි. සේරම සිතකම වෙන මායාවක් කියන්නේ. ඒ මාරූපමංච විඥානං කියන එක එතනයි යත් වෙන. මොකද විඥාණයම තමයි සිත කියන්නේ. ඒසී විඥානේ මායාව දැකීම තුළ සත්‍ය දැකීම තුළයි ඒ ඇත්තටම අවිද්‍යාව ප්‍රහීන කියන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නකම. ඒකයි විද්‍යාලෝකය කියන්නේ සත්‍ය දැකීම. මේ ධර්මයේ සම්පින්ඩණය කළා දේ ඉදිරිපත් කරන්නේ පරයාය පැත්තෙන් ඕනම විදිහකට පැහැදිලි කිරීමක් කරනවා. දැනට ඒ කෙනාගේ හැටියට පැහැදිලි කරගෙන යනවා. ඉදිරියේදී ඒ දාර්ශනිකව ඒ විදිහටම කවුරු හරි කෙනෙක් ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් ඒ විදිහටම සාකච්ඡාවකට එනවනම් ඒ විදිහටම පැහැදිලි කරනවා. සූත්‍රය ඒ විදිහටම අරගෙන පැහැදිලි කරන බුදුන් වහන්සේ පෙන්වන්නේ දෙයිමයි කියන්නේ. ඒ කියන්නේ අපිට එහෙම හදලා දෙයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ බොරුවක් කියන්න අවශ්‍යතාවයක් නැහැ මේ සිතුවිලි වලින් කවදාවත් නිවන් දකින්න බෑ සිතුවිලි හිතලා හිතලා කවදාවත් කාටවත් නිවන් මාර්ගම් හම්බෙන්නේ කොච්චර හිතුවත් වැඩක් නැහැ මේකට වෙනින් පාත්‍රයක් තියෙනවා. ඒක ඥායස් අධිගමයි. නිබ්බාන සත්‍ය ක්‍රියා කියන පාත්‍රය. එතනට එන්න ඕන. ඥානය අවදි වෙනකන් සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කවුද? ඒක නිසා තමයි අපි ගොඩක් අයට ඥානය අවදි කරගන්න ඕනි කරන ඒ සිහිය අවදි කරගෙන පෙන්නන. අවදි කරන් තමයි අපි ගොඩක් දේශනා කරන්නේ. ගොඩක් සාකච්ඡාවලදී අපි උත්සාහ කරනවා කෙනා කෙනාව මේ තුන් කාලේ මිදුණු තුන් කාලෙම බොරුවක් වුණු ඔය අවදියට ගන්න. ඒ අතීතය ගැන හිතුවත් මේ මොහොතේනේ. එහෙම නෙයි. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ. නේද මේ මොහොතේනේ අපි හිතන්නේ හැබැයි මේ මොහොතේ තියෙන දේ ඇත්තනේ මේන් පොසිටිව් දෙයක් පාවිලා නැහැ. කිසිත් නැහැනේ. ඒක තුන් කාලෙන් බොරුවක් වෙනවනේ. ඒක මේක අකාලික ධර්මයක් සාන්දිටික වෙන්නේ කාටවත් කියන්න බෑ ලුණු වගේ දැනෙන එකක් විතරයි. දැනෙන්නේ ඥානෙටයි. ඥානෙ කියන්නේ සිතුවිලි නෙමෙයි. ඥානෙ කියන්නේ සිතුවිලි වල නාම රූප වලින් හැදලා තියෙන එක බොරුවක් තියෙන්නේ. හිතවිලි ඔක්කොම බොරු කරන්නේ අපිට. මවලා පෙන්නනේ ඔක්කොම බොරු. මේක දැනෙනක විතරයි සත්‍ය තියෙන්නේ. පරම සත්‍ය ඒ හොර ඒ හරහායි ගමන යන්න ඕනේ. අවදිය කියන්නේ මේ සිත් තමන්ගේ සිතින්ම මිදුණු අවදියක් එනවා. ස්වභාවයකට සත්‍ය. ඒ ස්වභාවයට පතර පස්සේ තමන්ව තමන්ට අයිති නැහැ. පුදුමාකාර සාන්ත සුවයක් දැනෙනවා. ඒක එක තමන් විතර කවුරුහරි බැන්නත් ඒක තමන්ට අදාළ නැති වෙනවා. ඔය අවදිය අතිශයින් ගහම් ඒ අවදිමත් ස්වභාවය ඇති කර ගන්නවා කියන නිවනම තමයි. ඒතර නිවනයි කියන්නේ. හැබැයි ඒතර නිවනයි කියන්නේ රාග දේශමෝ කෙලෙස් හේරන මගයි ඒ තියෙන්නේ. ඒ නිවන් දකින්න එක නිවනටපත් වෙනවා කියන එක වෙනින් දෙයක්. කාරණා දෙකක්. සත්‍ය ඥානේ සත්‍ය දැකීම ධාර්ම කාමයේ කල්‍යාණ මිත්‍යාගේ පණිවිඩය තුළ සුතමේ ඥානය තුළ ලැබෙනවා. හැබැයි